දැන් මේ තව ප්‍රශ්නයක් මේකේ වෙලා තිබුණා. මීට ඉස්සෙල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන විග්‍රහ කළා දුන්නා. තවත් ක්‍රමයක් තියෙනවා මේ සීල සමාධි ප්‍රඥා ඒක මොකද්ද කියලා. ඒකත් මේ එකලම කිව්වොත් ලේසි. දැන් මෙතන මේ මාර්ගාංග අරගන්නකොට කොටස් තුනක් තියෙනවා. මුලට අහු වෙනවා ප්‍රඥා කියලා කොටසක්. අනික තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මූලික අවස්ථාවේදී ලබාගත් අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න. නුවණ සහ ඒ මුල් කරගෙන පහළ වෙන්නේ අව්‍යාපාද අවිහිංසා නිකම්ම සංකල්පනා කියන්නේ. පූර්ව භාග නුවණ. අන්න ඒක තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිීමේදී පළමුව පහළ වෙන ප්‍රඥා මුල් වීම. ප්‍රඥා ශාසනයේ මුල් වෙලා හිටන් පටන් ගන්නවා කි ප්‍රඥා සීල සමාධි කියලා මාර්ගය කිව්වේ යන්නේ ඒකට. එතනින්පත් වුණාට පස්සේ ඒ නුවණින් එන තීරණය පරිදි සම්මා සංකප්ප හේවත් අව්‍යාපාද අවිහිංසා නික්කම්ම කියන සම්මා සංකප්පේ පහළ වෙලා අන්න ඒකෙන් ප්‍රඥාව මෝරනවා. ඒ ටික තමයි අපි ඉස්සෙල්ලා කිව්වේ පූර්ව භාග නුවණ කියලා. ඒ ප්‍රඥාව මුල් කරගෙන පහළ වෙනවා සීල ශාසනය. ඒ කිව්වේ විරති චෛතසික තුනක් එනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. විරති චෛතසික. ඒ කියන්නේ සම්මා වාචා වලට. ඒතර සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා. අන්න එතන මොකද වෙන්නේ? අසාර ලෝකේ මොනවා අල්ලගන්න බොරු කියන්නද? මොන කවුරු බිඳවන්නද? කේලම් කියලා. මොනවට සැඩ බවට පත් කරලා ලෝකේ මොන ලාභයක් ලබා ගන්නද අයිතු අසාධාරණ විදිහට. මේ ප්‍රලාපකයේ මේ ලෝකේ රත්යාදු වෙන ආස්වාදයන් පස්සේ නැඹුරු වෙන්නේ දේ මොකද? අසාර ලෝකයක්. ඔන්නේ අවබෝධයේ පූර්වභාග නුවණ නිසා ලැබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට පහළ වෙන්නේ චිත්ත ස්වභාවය ඕකයි. මෙන්න මේක පහළ වෙනකොට කියනවා ඒ යම් කිසි සතියක් තිබුණා නම් ඒ සතිය නැති වෙලා යනවා. ප්‍රාණඝාත අදත්තාදාන මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්පප්පලාප කියන මේ වචනෙන් කෙරෙන වැරදි හතරට කැමැත්ත නැති වෙනවා. එතකොට කියනවා පානාති වාතා වේර ඒ වගේ මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති වික්කවේ සම්මා වාචා. දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා ශාසනී. ප්‍රඥා මුල් වුණා පූර්ව භාග නුවණ. ඊට පස්සේ සමා වෙන්නේ සීල ශාසනය. විරති චෛතසික තුනක්. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එකෙන් වාචා අපි ඔය කිව්වේ. පාණාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී කියන මේ තුන මොනවාට ප්‍රාණඝාත කරන්නද මොනවාට හොරමෙල වංචා කරලා මොන ලාභයක් ගන්නද සුරා සූදු දුරාචාර ආදී පස්සේ ගිහිලා මොන සැනසෙල්ලක් ලබන්නද මේ අසාර ලෝකේ අන්න සම්මාදිට්ඨිය අසින් ගත මූලික සම්මා සංකප්ප දෙකෙන් ප්‍රඥා සාසනය නිසා නැගිනවා විරති චෛතසික තුනක් ආයිසරය. අන්න එකට කියනවා පානාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමීසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති බික්කේ සම්මා කම්මන්තෝ. අන්න සම්මා වාචා සම්මා කම්මන්ත. ওই ටිකේ පිහිටපු කෙනාගේ යම් ජීවිත පැවැත්මක් ඇත්නම් නිවන මුල් කරගත හිතක් මිසක් ලෝකේ වැරදි වැඩක් කියන්නෙත් නැත්නම් කරන්නෙත් නැත්නම් හිතන්නෙත් නැත්නම් ඔහුගේ ජීවිතයේ ඒකාන්තයේ සම්මා ආජීවයෙන් යුක්තයි. මෙන්න මේ කියන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මාර්ගාංග තුනක් ඇද්ද මේක සීල සාසනේ ප්‍රඥා කියන මූලික ප්‍රඥාවෙන් මුල් වෙලා ප්‍රඥා සාසනේ සීල සාසනේ වැඩුණා එතකොට මොකද වෙන්නේ සම්මා වායාම උත්සාහේ නැගිනවා අප්‍රමාණව ඉක්මන් කරන්න මාර්ගඵල පූර්ණ කරගන්න ධර්මයන් යථාබෝධයෙන් පූර්ණ වෙන්න ඒක නිවීම සැනසීම බව දකින්න නිසා රාගක්ෂයක් ඇද්ද, ද්වේෂක්ෂයක් ඇද්ද, මෝහක්ෂයක් ඇද්ද? ඒක නිවනයි, නිවීමයි, සැනසීමයි කියලා දකිනවා. Tamange අත්දැකීම් ලබන්න ලබන්න පෙර මං කොච්චර ගිනි ගත්තා වගේද හිටියේ? මගේ මානසිකත්වයේ කොච්චර දැවුණාද? මේ යථා දහම සිහි කරන්න සිහි කරන්න කොච්චර නිවෙනවද? මේ නිවීම නිවන නේද? තවන් නිවන අත්දකින්න. අන්නේ අත්දකින්නට මොකද වෙන්නේ? අකම්පිය භාවයෙන් යුත් වෙලා සම්මා සමාධිය පහළ වෙනවා. මෙන්න මේ සම්මා සමාධියට පහළ වෙනකොට අර සම්මා වායාම සම්මා සති සතියෙන් අර සතර ඉරියව් පවත්වන්න පුළුවන් වෙනවා. ඒ වගේම සතියෙන් යුක්තව කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර අපිට මුලදී කිව්ව ආකාරයෙන් හැසිරෙන්න ප්‍රබුණතාවය ලැබෙනවා. ඒතර වායාම සම්මා සති දෙක නිසා අකම්පිය වූ සම්මා සමාධිය ලැබෙනවා මේකට කියනවා සමාධි සාසනය. දැන් මාර්ගයේ මුල් කරගෙන වැඩි වෙන මොකද්ද? මූලික පූර්ව භාග නුවණින් ප්‍රඥා ශාසනය මුල් කරලා ඒකෙන් ලැබෙනා වූ සීල ශාසනය සමාධි ශාසනයට ඇදලා ප්‍රඥා සීල සමාධි කියලා කාරණා තුනක් පූර්ණ වුණා. අනේ වැඩිච්ච ගහේ මල්පල හැදෙන එක අමුතුවෙන් කරන්න දෙයක් නැහැ ඒක ස්වභාවය කියලා පෙන්වුවා වාගේ. එතෙන්ට පිහිටනවා සම්මා ඥාන සම්මා විමුක්තිය කියලා ඥාන මුල් කරගත්ත කොටස් දෙකක් පහළ වෙනවා. ඒකට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. චේතනාවෙන් කරන්න දෙයක් අනේ මට ඥානෙ පහළ වේවා කියන දෙයක් එහෙම නැහැ. ඒ ඥානෙ පහළ වෙනවමයි. ඔය සමාධියට. සමාධියේ යථාභූත ඥාන දර්ශනයත් යථාභූත ඥාන දර්ශනයේ නිර්වේදයක්. නිර්වේදයේ විරාගයත් විරාගයේ විමුක්තියත් විමුක්තියේ විමුක්ති ඥාන දර්ශනයත් ලබා දී. මෙසේ ධර්මයෝම ධර්මය පුරවයි නිර්වාණ පරිසරයට යාම සඳහා ධර්මියෝ ධර්මිය පවත්වන චේතනාකරණී සූත්‍රයේ වෙන්නෝ. චේතනාවෙන් කරන්න දෙයක් නැහැ උතෙන්ට ගියහම. ඔය ටික ලැබෙනවා. ආර්ය මාර්ගය හරි පහසුයි. උත්සාහ කළා ලබන්න දෙයක් නෙමෙයි නිරුත්සාහයෙන් ලැබෙනවා. නිරුත්සාහයෙන් කිව්වේ අපි ඉතින් කළ යුතු පුංචි කෑල්ලක් තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම දැනගන්න එක. අනික ඔක්කොම ලැබෙනවා ප්‍රඥාව පහළ වෙලා. සමාධියත් ලැබෙනවා. ඒ වගේම ඔය කියන අංග ලැබෙන්නේ කොහොමයි? එදා ප්‍රඥා සීල සමාධි ප්‍රඥා කියලා හතර ආකාරයකින් තමයි මාර්ග ඵලයේ ලැබෙන්නේ. මූලික ප්‍රඥාවට කියන පූර්ව භාග නුවණ පළමුව පහළ වෙයි. ඒ නිසා මාර්ගයේ වැඩෙන සීලේ සමාධියේ. ඒ සමාධියට යථාභූත ඥාන දර්ශනය ලැබිලා මග නැන පසුව පහළ වෙයි. අන්න මාර්ගඥානෙ තමයි මල්පල. සම්මා ඥාන සම්මා විමුක්ති කිව්වේ. ඕක පුරුණ නහම කියනවා දසහංගේහි සමන්නාගතෝ අරහති උච්චතිති. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 8යි. ඔය සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙකයි එකතු වුනහම දසහංගයක් පහළ වුණා. ඕකට කියනවා අරහති උච්චතිති. අර අරිහතුන් වහන්සේ කියලා කියනවා ඔය හංග 10න් යුක්ත කෙනාට. අංග නෙමෙයි හංග. දස හංගේහි සමන්නාගතෝ. වරද්දලා කියනවා දස අංගේහි සමන්නාගතෝ කියලා. අංග විනාර්ථය හංග විනාර්ථය. හංග කියන්නේ යමක් අවිද්‍යාමාන කරනවා. මොනවද? යම්කිසි පාප සිටිවිල්ලක්, පාප ක්‍රියාවලියක්, පාප කතාවක් නැවත ගොඩ නැගෙන්නේ නැති වෙන්න අවිද්‍යාමාන වුණා නම් ප්‍රඥා මුල් කරගෙන. ඒව හැංගිලා ගියා. හැංගුවා කියන එකේ කොටසක් අද අපේ භාවිතාවේ තියෙනවා. අපි හිතා ඉන්නේ පේන්නේ නැතුව ගියාම ඒ කොහේ හරි හංගලා කොහේ හරි මුල්ලක ඇති කියලා. ඒ ඒක අපි අද මේ ලෞකික වශයෙන් අර්ථේ භාවිත කරනකොට ආපු පොඩි වෙනස් වීමක්. හංග කියන්නේ අවිද්‍යාමාන වුණා. අන්න ඒක දස හංග කියන්නේ දස හංගයකින් දස ආකාරයකින් අවිද්‍යාමාන වුණා. සම්මා දිට්ඨියෙන් යමක් අත්හැරලා ගියා. මිත්‍යා දෘෂ්ටි අත්හැරුණා. සම්මා සංකප්පය නිසා මිත්‍යා සංකප්පය හැංගුණා. නැන අත්හැරලා ගියා. සම්මා වාචා නිසා මිත්‍යා වාචා අත්හැරුණා. සම්මා කම්මන්ත නිසා මිච්ඡා කම්මන්තත් ඇරුණා. අවිද්‍යාමාන වුණා. සම්මා ඒ වගේම සම්මා කම්මන්ත සම්මා ආජීව නිසා මිත්‍යා ආජීවත් ඇරලා ගියා. හැඟවිලා ගියා. විද්‍යාමාන නැතුව ගියා. සම්මා වායාම නිසා මිත්‍යා වායාම දුරු වුණා. සම්මා සතිය නිසා මිත්‍යා සති දුරු වුණා. සම්මා සමාධි නිසා මිත්‍යා සමාධි දුරු වුණා. සම්මා ඥාන නිසා මිත්‍යා ඥාන දුරු වුණා. සම්මා විමුක්ති නිසා මිත්‍යා විමුක්ති දුරු වුණා. දස අංගයක් දුරු වුණා දස අංගයක් අංගයක් වැඩුණා. අංග නෙමෙයි කියන්නේ ඥානයක් වැඩුණාම දස අංගයක් නැති වෙලා ගියා. ඒක තමයි ආර්ය මාර්ගය. ඉතින් ඔය විදිහට ඔක තෝරා ගන්න ඕනේ. එහෙම දැන් ඔය කිව්වේ මොකද? සීල සමාධි ප්‍රඥා කියන එකේ මාර්ගයේ වැඩෙන හැටි නැවත වාරයක් ආර්ය ප්‍රඥාවෙන් ඵලයේ ලැබෙන හැටි. ඔය කිව්වෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තව ක්‍රමයකින්.